දැන් අපි බලන්න ඕන පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ඒ තරම් මහත් පරිශ්‍රමයකින් නම් මේ ධර්මය අවබෝධ කරගත්තේ මේ ධර්මය අවබෝධ කරගත්තු අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සරණ ගිය උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වන අපෙන් මොනවද බලාපොරොත්තුනේ කියලා. උන්වහන්සේ සතුටු වෙන්න, උන්වහන්සේව සතුටු කරන්න අපින් උන්වහන්සේ මොනවද බලාපොරොත්තු උනේ? මේ විශේෂයෙන් සියලු ශ්‍රාවකයන්ට අමතරව ලංකාද්වීපයේ අපෙන් භාග්‍යතුන් වහන්සේ විශේෂ කාර්යභාරයක් බලාපොරොත්තු වෙලා තියෙනවා කියන එකයි කාරණේ. ඒකට හේතුව මේ ලංකාද්වීපයට භාග්‍යතුන් වහන්සේ තුන් වාරයක්ම වැඩම කළා. එහෙම වැඩම කරලා නැවත වාරයක් උන්වහන්සේ වැඩම කරනකොට පින්නතුනේ මේ ලංකාද්වීපයේ වටේ තුන් වාරයක් පැදකුණු කරලා බුදු මුවින්ම රටේ ආරක්ෂාවට පිරිත් සජ්ජායනා කරලයි උන්වහන්සේ වැඩම කරලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ආඥාවක් සහිතව මේ රටට ආරක්ෂාවක් බුදුවරයන් වහන්සේ නමක් සලසනවා නම් ඒකට විශේෂ හේතුවක් කාරණයක් තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන වෙනවත්. ඒ විතරකුත් නෙමෙයි. මේ ලංකාද්වීපයට වැඩම කරලා උන්වහන්සේ දෙවාරයක් යමා මහ පෙළහර පෑවා. තූපාරාම මහසෑය ළඟ ස්වර්ණමාලී මහා සෑරදුන් වහන්සේ අභියසත්. ඒ යමා මහ පෙළහර පානවා කියන්නේ මොකද්ද කියලා ඔබ ඊටාම සැකවින් දන්නවා විස්තර කරන්න ගියොත් එයත් ඊටාම දීර්ඝයි. ශරීරේ රෝම කූපයක් කූපයක් පාසා මාරුවෙන් මාරුවට මහා දිය කඳක් මහා ගිනි කඳක් බැගින් පිට කරනවා. ඒකත් නීල පීත ආදී වශයෙන් වර්ණවත් වෙනවා. ඊළඟට පින්නතුනේ එක් සවනකින් දිය කඳක් නම් අනික් සවනින් ගිනි කඳක්. එසැනින්ම ඒ සවනින් දිය කඳ පිට වෙනකොට අනිකෙන් ගිනි කඳක්. මේ විදිහට මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට වර්ණයන්ද මාරු වෙමින් මාරු වෙමින් පින්නතුනේ පෙළහර පානවා. අන්න එහෙම යමා මහ පෙළහර පානකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් නික්මිච්ච ඒ දිය ධාරාවෙන් මේ ලංකා ද්වීපයේ පින්නතුනේ තෙමුණු නැති තැනක් නැහැ කියලායි දේශනාවේ කියන්නේ. මේ මුළු ලංකා ද්වීපයේම මේ දිය ධාරාවෙන් තෙමිලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ පින්නතුනේ ශාරීරික ධාතුන් වහන්සේලා තැම්පත් කරලා තියෙන ප්‍රමාණ වශයෙන් බලපුවාම ඇතැම් මුළු සක්වලකටම ලැබිලා තියෙන පින්නතුනේ එකම එක රෝම කූපයක් විතරයි ධාතුන් වහන්සේනමක් ඇටියෙට. එක සක්වලකටම. එතකොට අපේ ලංකාද්වීපය මේ වර්ග සැතපුම් 65000 ගණක් තියෙන මේ පුංචි රට. මේ පුංචි රටේ පින්නතුනේ සතර දලඳා වහන්සේලාගෙන් දිනමක්ම වැඩ ඉන්නේ මේ ලංකාවේ. දලඳා වහන්සේලා හතර නමකින් දිනමක්ම. මේ manuss ලෝකේ පින්නතුනේ දලඳා වහන්සේලා වැඩ ඉන්නවනම් ඒ වැඩ ඉන්නේ මේ ලංකාවේ විතරමයි. ඒ දිනමක්ම. ඒ විතරක් නෙමෙයි සම්මා සම්බුද්ධත්වයට පත්වීමේ ජීවමාන සාක්ෂිය ජයමහාම්දුරෝ ඉපැරණිම බෝධි වෘක්ෂයේ වැඩ ඉන්නේ ලංකාවේ. අද වෙනකොට දඹදිවවත් ඉපැරණි බෝධින් වහන්සේ ඉපැරණි බෝධින් වහන්සේ නෑ. නොඑක් උපක්‍රම යොදලා පින්නතුනේ බෝධින් වහන්සේ අපවත් කළා. වෙන කවුරුත් නෙවෙයි රජ බිසව. රජ බිසව. හේතුව මොකද්ද? රජ්ජුරුව බිසවට වඩා බෝධින් වහන්සේට ආදරේ කියලා. බලන්නකො පින්නතුනේ මේ මාත්සරය කියන එක හිමත් නැතිනම් මේ ඊර්ෂ්‍යාවාදී කෙලෙස් බරිතකම මේ පණ පිටින් ඉන්න පුද්ගලයෙක් නම් ඝාතනය කරන්න හදන එක ඒක අරුමයක් පුදුමයක් නොවෙන්න පුළුවන්. හැබැයි බෝධින් වහන්සේට කරන සත්කාරය ඉවස ගන්න බැරි තැනකට වැටෙනවා කියන්නේ මේ හිත් කෙලෙස් වලින් කොහොම වැහෙනවද? ඊළඟට අක්කු ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ පාත්‍රා ධාතුන් වහන්සේ පටි ධාතුන් වහන්සේ අස්ති ධාතුන් වහන්සේලා කේශ ධාතුන් වහන්සේලා ඒ විතරක් නෙවෙයි ශ්‍රී පාදයේ මේ සියල්ල ලංකාවේ. එහෙනම් පින්නතුනේ මතක තියාගන්න පොදුවේ සියලු බෞද්ධ ශ්‍රාවකයන්ගෙන් බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළ දෙයක් තියෙනවා වගේම මේ ලංකාවේ අපින් උන්වහන්සේ ශාසනය වෙනුවෙන් අපේක්ෂා කළ විශේෂ දෙයක් තියෙනවා කියලා හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ බුද්ධ ආඥාව ඒ බුදුරජාණන් වහන්සේ සලසපු රැකවරණය තමයි පින්නතුනේ මේ තවමත් තියෙන්නේ. නැත්තම් මේ පුංචි රට අල්ලන එක සුද්ධොන්ට මහ දෙයක් නෙමෙයි. මීට වඩා මහ ලොකු රටවල් සුද්ධෝ ඇල්ලුවා. හැබැයි මේ රට නම් ඒ සියල්ල වනසල අල්ලන්න බැරි වුණා. එක පිරිසකට නම් ඒක බැරි වුණා කියන්න පුළුවන්. පිරිස් දෙකකට නම් ඒක ඒත් බැරි වුණා කියන්න පුළුවන්. ඒ නිසා තමයි කියන්නේ මේ රටේ බුද්ධ ආඥාවයි තියෙන්නේ. මොන ආඥාවල් කවුරු කළත් ඔය හැම ආඥාවක්ම යටපත් කරලා බුද්ධ ආඥාව තවමත් මේ රටේ තියෙනවා. පින්නතුනේ මොකද්ද බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ? මේක හොඳට විස්තර වෙනවා. බුදුරජාණන් වහන්සේ මාරයට දුන්න පිළිතුරෙන්. මාරයා කියලා කියන්නේ පින්නතුනේ කවුරුත් දන්නවා පාපී මාරයා කියලායි කියන්නේ. මාරෝ පාපිමා. එයි මාරයා කියලා කියන්නේ. දේශනාවේ කියනවා මායя කියලා කියන්නේ ඇයි? සත්‍යේ අනත්තේ නියෝජෙන්තෝ මාරේ තීති මාරෝ. සත්වයා අනර්ථේහි යොදන නිසා මායя කියලා කියනවා. සත්වයා අනර්ථේහි යොදන නිසා මායя කියලා කියනවා. මේ මායයටම තවත් නම් කීපයක් පාවිච්චි වෙලා තියෙනවා දේශනාවේ. පාප ධර්ම වලින් සමන්විත නිසා පාපිමා කියලා කියනවා. මාරෝ පාපිමා. සත්වයා අනර්ථයේහි යොදන නිසා මායя කියනවා ඊළඟට පාප ධර්ම වලින් පිරීලා ඉන්න හින්දා කියනවා මොකක් කියලාද පාපිමා කියලා හැබැයි එතෙන්ද යන්නේ නිකන් නෙමෙයි එතෙන්ද යන්නේ පින්වත්නි පෙරුම් පුරලා පැහැදිලිද එතෙන්ට යන්නේ පින්වත්නි පෙරුම් පුරලා පෙරුම් පුරලා ගියා වුණාට ඒ නිලය එච්චර හොඳ එකක් නෙවෙයි පින්වත්නි ඒ නිලයට ගියාට පස්සේ පින්වත්නි එයාට අකුසල් පවු නොකර ඉන්න බැරි වෙනවා. ඒක manuss ලෝකෙට වුණත් ගලපලා බලනද උදාහරණයකට ප්‍රාණඝාතයක් දිවිහිමියෙන් නොකරපු කෙනෙක් ඒ සීලවන්තකම නිසාම මේ රටේ රජ කෙරෙව්වොත් ජනාධිපති කෙරෙව්වා කියන්නේ දැන් ඔන්න ත්‍රස්තවාදී වදුරක් කියනවා දැන් මෙයා නියෝගයක් දෙන්න වෙනවා මොකද්ද ආරක්ෂක හමුදාවන්ට ත්‍රස්තවාදීන් විනාශ කරන්න යම් යම් ආරක්ෂක බටේක් යම් යම් ත්‍රස්තවාදියෙක් වනසනවද වනසන වරක් වරක් වරක් ගානේ පින්නත් මොකද වෙන්නේ ප්‍රාණඝාතය එතකොට බලන්න පින්වත්නි ඒකයි මෙතන කියන්නේ මේ ඒ නිලවලට ගියපුවාම පව් නොකර බැරි වෙනවා සමහරුන්ට නේද ඒ තැන්වලට ගියපුවාම ඒක නොකර බැරි වෙනවා පින්වත්නි ඉතින් මෙන්න මේ වගේ එකක් තමයි මේ මාර පදවියත් දැන් මේ මාරයා පින්වත්නි බෝමැඩදිත් මහ බෝධිසත්වයන් වහන්සේ ළඟට ආවා. මහ බෝධිසත්වයන් වහන්සේ ළඟට බෝමැඩදිත් ඇවිල්ලා පින්නතුනේ බෝමැඩට එන්නට පෙර ආතුවක් පින්නතුනේ මහ බෝධිසත්වයන් වහන්සේ ළඟට ආවා. දුෂ්කර ක්‍රියා කරන සමේ දුෂ්කර ක්‍රියා කරන සමේ තුන් වහන්සේ ළඟට මාරය ආවා. සත්ත වස්සික කියලා සූත්‍රයක් තියෙනවා පින්නතුනේ ලෞතුරා බුද්ධත්වයට පත්වෙනකන් අවුරුදු 7ක් මාරයා භාග්‍යවතුන් වහන්සේගේ පියවරක් පියවරක් පියවරක් පියවරක් පාසා ගියා කියනවා පින්නතුනේ යම් දෝෂයක් අහුලා ගන්න භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ වසඟයට ගන්න අවුරුදු 7ක් දැන් එවන් උත්තමයන් වහන්සේ නමක් පසුපස මාරයා ඉන්නවා කියන එක අහන්න දෙයක් නෙමෙයි දැන් අපි කියනවානේ අනේ අපිටම තමයි මේ බාධක නරක කරන මිනිස්සුන්ට කිසි බාධකයක් නැහැ මේ පින් කර කර ඉන්න ගුණවන්ත අපිටම තමයි හැම බාධකයක්ම ඉන්නේ කියලා නේ. ඒක එහෙම තමයි වෙනොත්නේ. බාධකයක් මායයෙන් එනවනම් ඒ බාධාව කරන්නෙම මායයා මාර વિશે ඉක්මවන්න හදන කෙනෙකුට. මාර વિશે කැමැත්තෙන් ඉන්න කෙනෙකුට කුමකට බාධා කරනවද? නේද? යමෙක් මායයට තේරෙනවා නම් මේ මේ සූදානම් වෙන්නේ මගේ සීමාව ඉක්මවන්න කියලා එතකොට පින්වත්නි මායя නොඑක ආකාරයෙන් බාධා කරනවා මේ ගමන වළක්වන්න. මා බෝධිසත්වයන් වහන්සේ පසුපස අවුරුදු 7ක් පියවරක් පියවරක් පාසා පසුපස ලුහු බඳින්නේ ඒකයි. හැබැයි අවුරුදු 7 අවසානයේ මොකද වුනේ? කිසිම ආකාරයක සිදුරක් හොයාගන්න බැරි වුණා. අන්තිමේදීම පින්නතුනේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට මාරය කියනවා මම ඔබ වහන්සේ පස්සේ අවුරුදු 7ක් තිස්සේ ආවා. හැබැයි මට ඔබ වහන්සේගේ කිසිඳු දොසක් හොයාගන්න බැරි වුණා. යම් තැනක රාගය ඇති වුණා නම් එදා මම ඔබ වහන්සේ මගේ වසඟයට ගන්නවා. යම් තැනක ද්වේෂය ඇති වුණා නම් ඔබ වහන්සේ එදා මගේ වසඟයට ගන්නවා. හැබැයි මට එහෙම කිසිම දෝෂයක් හොයාගන්න බැරි වුණා. අන්තිමේදී මේ මායя කියනවා මට හරියට උනේ මේද පාටින් එහෙමත් නැතිනම් ගිතෙල් පාටින් තියෙන ගල් තලාවක් දැකලා කවුඩෙකුට හිතුණලු අනේ මේ ගිතෙල් ටික කන්න ඕන කියලා. එතකොට කවුද ඇවිල්ලා මොන විදිහට දැඟලුවත් ගිතෙල් පාට තිබුණට මේ ගල් තලාවේ ගිතෙලක් කන්න පුළුවන් මේ කවුදට? කන්න බෑ. අන්තිමේදී ඉතිරි වෙන්නේ වෙහෙස විතරයි. සුගතයන් වහන්ස මට උනේත් ඒක කිව්වා. හරියට ගිතෙල් බඳු වූ පැහැයෙන් යුක්ත ගල් තලාවකින් ගිතෙල් කන්න හදපු කවුඩෙකුට වගේ කියනවා. ඒ විතරක් නෙවෙයි සුගතයන් වහන්ස එක කකුලුවෙක් ඉන්නවා. මේ කකුලුව පොඩි ළමයි ටිකක් අල්ලගෙන කකුලුව යම් යම් දිහාවකට එක අඬුවක් දික් කරනවා නම් පොඩි ළමයි ටික කරන්නේ ඒ අඬුව කඩනවා. මමත් බලාගෙන හිටියා කොයි අඬුවද දික් කරන්නේ කියලා. හැබැයි මට එහෙම එකක් මේ අවුරුදු 7 පුරා 7 පුරා හොයාගන්න බැරි වුණා. දැන් අපි පස්සේ එහෙම ආවනම් එහෙනම් මායයට ඔච්චර දුක් විඳින්න වෙයිද? එහෙනම් මායයට ඔච්චර දුක් විඳින්න වෙන්නේ නැහැ. මොන අඬුවෙන් අල්ලගන්නද කියලා පින්වත්නි වෙහසුනොත් ඇරෙන්න ඊට එහා පැත්තේ නම් වෙහෙසක් නැහැ පින්නතුනේ. ඉතින් බලන්න මේ මායя පින්නතුනේ දුෂ්කර ක්‍රියා කරන අවදීත් ආවා. ඉන් අනතුරුව සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නට ආසන්නම වෙලාවෙත් පින්නතුනේ පාපී මායя මෙතෙන් ආවා. නිකන් නෙවෙයි දසමින්බරක් සේනාව එක්ක ගිරිමේ කළා කියනත් රාජ්‍ය අපිට. ඇවිල්ලා ආයුධ වැහි වස්සලා චක්‍රායුධේනුත් පහර දීලා මේ එකකින්වත් මහබෝධිසත්වයන් වහන්සේ පරද්දන්න බැරි වුණා. තමන් මෙච්චර පිරිසක් පරාජයට පත් කරපු ඒ ඒ උපක්‍රම වලින් පහර දෙන දෙන ගානේ ඒ එකකින්වත් මේ මහ බෝධිසත්වයන් වහන්සේ පරද්දන්න බැරි වෙනකොට එන්න එන්නම එන්න එන්නම මොකද වෙන්නේ මායයට කේන්තිය කේන්තිය වැඩි ඇයි එකම එකකින්වත් පරද්දන්න බෑ අන්තිමේදීම බැරිම තැන හුඟක් මිනිස්සු කරන්නේ පින්නතුනේ කෑ ගහන එකනේ මායයත් කළේ ඒකමයි බලන්න මිනිස්සු අතින් පයින් ගහලා ගහලා ගහලා ගහ ගන්නම බැරි වුණාම මොකද කරන්නේ? මහ සද්දෙන් කෑ ගහලා බය කරන්න හදනවා. අන්න ඒ වගේ මායයක් පින්නතුනේ වැහි වස්සල ආයුධ වැහි අලු වැහි ගිනි අඟුරු වැහි මේ ආදී වශයෙන් චක්‍රායුධේනුත් පහර දීලා බැරිම තැන කෑ ගහන්න පටන් ගත්තා ඔය ආසනේ අයිති මට වහාම ඔය ආසනෙන් බැහැපන් කිව්වා කාටද මේ කියන්නේ මහ බෝධිසත්වයන් වහන්සේට. මහ බෝධිසත්වයන් වහන්සේ වෙලාවේ දේශනා කරන පාපී මාරය මේ ආසනය, ඒ කියන්නේ වජ්‍රාසනය මේ ආසනයේ පැන නැගුණේ මගේම පින් බලයට. මේ ආසනය මට ලබන්න පාපී මාරය මම අනන්ත සංසාරේ පාරමී පිරුවා. මේ ආසනේ නුඹගේ කියන්න ඒ ආසනේ නුඹට අයිති වෙන්න නුඹ පාරමී පිරුවා කියන සාකි කවුද කියලා ඇහුවා. එතකොටම මාරයාගේ සේනාව අත්උස්ස උස්ස කියනවා අපි සාකි අපි සාකි කියලා. මාරයාගේම සේනාවනේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මහබෝධිසත්වයන් වහන්සේ දේශනා කරනවා පාපී මාරය ඔය සාක්ෂි දෙන්නේ නුඹෙම සිත තියන අයනේ. නුඹේම සිත තියන අය දෙන සාක්ෂිය ඒක පිළිගන්න පුළුවන් සාක්ෂියක් නෙමෙයි. පාපී මාරේ මම පිරූ පාරමිතාවන්ට සාක්ෂි දෙන්න කියලා මිහිමත්තේ පණ ඇති කෙනෙක් නෑ මම පිරූ පාරමිතාවලට මේ නිසල මහ පොළොවම සාක්ෂී කියලා පින්නතුනේ දක්ෂිණශ්‍රී හස්තයේ සිවුරෙන් මුදලා මහ පොළොව මැත්තේ මහ බෝධිසත්වයන් වහන්සේ තැබුවා. ඒ තැබූ වාරේ පින්නතුනේ මේ මහා පෘථුවිය කම්පා වෙන්න පටන් ගත්තා කියනවා පින්නතුනේ වෙවුලන්න පටන් ගත්තා අතිශයින්ම සැලෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ තමයි බය වෙලා ගිරිමේ කලා කියන ඇත් රාජයා දන ගැහුවේ. එතකොට තමයි මාරයා බය වෙලා පැනලා දිව්වේ. ඒකයි කියන්නේ බාහුං සහස්ස මබිනිම් මිත සායුධං තං ගිරිමේ කලං උදිත ගෝර සසේන මාරං දානාදි ධම්ම විදිනාජිතවා මුනින්දෝ ආයුධ අරන් ආපු සේනාව සහිත මාරයා පෙරදුවේ භාග්‍යවතුන් වහන්සේ ආයුධ වලින් නෙවෙයි පින්නතුනේ පාරමී බලයෙන් එහෙනම් අපිට තියෙන ආයුධය තමයි මොකද්ද පුණ්‍ය බලය මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙච්ච ඔබට මට පින්වත්නි ඒ කුසල බලය, පුණ්‍ය බලය, පිළිවෙත්ගරුක භාවය කියන ආයුධය තියෙන්න ඕන. වෙන ආයුධ එකකින්වත් අපිට වැඩක් නැහැ පින්වත්නි. අපිට ඒ ආයුධ ටික තියෙනවා නම් පින්වත්නි අපිට වෙන වෙන ආයුධ අපේ රැකවරණයට ඕනේ නැහැ. මොකද අපිට වෙන ආයුධයක් තියාගෙන රැකෙන්න පුළුවන් මේ කුණු පංචස්කන්ධේ මරලා වැටෙන එකෙන් ඒ අනතුරෙන් විතරයි. නේද? මේ එක භවයක මරණයෙන් විතරයි පින්වත්නි වෙන ආයුධයකින් ගැලවෙන්න පුළුවන්. හැබැයි කිසිම ආයුධයකින් මැරිලා නිරේ වැටෙන එකෙන් ගැලවෙන්න බෑ. එතන තමයි ලොකු අනතුර තියෙන්නේ. මැරෙනවා කියන එක පින්නත් කොහොමත් මැරෙනවා. වෙන කෙනෙක් ඇවිල්ලා මැරුවත් මැරෙනවා. එයා මැරුවේ නැත්නම් සමහර විට එදාම රැය පින්නත් වෙන එකක් වෙලා මැරෙන්නත් මැරෙන්නත් පුළුවන්. එහෙනම් මැරෙනවා කියන එක පින්නත් මහා ලොකු කාරණයක් නෙමෙයි. අපිට කාටවත් අපිව මරන්නත් බෑ. කරන්න පුළුවන් එකම දේ තමයි මරණය ඉස්සර කරලා දෙන්න පුළුවන්ක විතරයි. එතකොට පින්වත්නි අපි රැකවරණයක් හදාගෙන තියෙන්න ඕන පින්වත්නි කොයි වෙලාවෙ මැරුණත් එතනින් පහලට වැටෙන්න තියෙන්න. ඒක තමයි ලොකුම ආයුධය. භාග්‍යතුන් වහන්සේගේ ආයුධය වුණේ පින්වතුනේ දාන ආදී පාරමී ධර්ම බලය. පින්වතුනේ මායя ඒ වෙලාවේ පැනලා දුවනවා. පින්වත්නි මේ විදිහට මායя නොඑක් වාරවල ආවා. ඒ අවදියේ ආරාධනා කරනවා ඔබ වහන්සේ පිරිනිවන් පාන්න ඔය උත්සාහය අතාරින්න. ඔය උත්සාහය අතාරින්න මුලින් වීරිය කළා ලෞතුරා බුදු වෙන එක නවත්තන්න. ඇයි ඒ? ලෞතුරා බුද්ධත්වයටපත් වුණොත් අනන්ත අප්‍රමාණ පිරිසක් නිවන් දකින්නවා. ඒ කියන්නේ මායාවේ වසඟින් ගැලවෙනවා. එහෙම වුණොත් මායයට අලාභයි. ඒ නිසා උත්සාහ කරනවා ලෝකේ බුදුවරයන් වහන්සේ නමක් පහළ වෙන එක නවත්තන්න. කොහොම නමුත් මාර පරාජය සිද්ධ කරලා බෝමැඩදි මහ බෝධිසත්වයන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත් වුණා. ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සතිය බෝමැඩ වැඩේ ඉඳලා අටවෙනි දවස වෙනකොට ආයත් මාර්යාවා. ආයත් මාර්යා ඇවිල්ලා දැන් අය බුදු වෙන එක නවත්ත ගන්න බැරි වුණා. දැන් මොකද කියන්නේ? දැන් කියනවා දැන් ඉතින් හරිනේ දැන් පෙරුම් පුරලා බුදු වෙන්නනේ ඕනකම තිබුණේ. දැන් ඒ ලෞතුරා බුද්ධත්වේ ලැබුණනේ. දැන් ඉතින් පිරිනිවන් පාන්න. නිකන් නෙමෙයි කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානසේක්වා. මේ ඔබ වහන්සේ පිරිනිවන් පාන සමය නෙමෙයිද? සුගතයන් වහන්සේ මේ ඔබ වහන්සේට දැන් පිරිනිවන් පාන්න කාලයයි. එහෙමයි ආරාධනා කරන්නේ. පින්වත්නි ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දුන්න පිළිතුර තමයි පාපී මාරය තථාගතයන් වහන්සේගේ පිරිණිවන ගැන නුඹ වෙහෙසෙන්න එපා කිව්වා. භාග්‍යතුන් වහන්සේ එහෙම ඍජු පිළිවදන් දීලා තියෙනවා. දැන් තවත් එක් දවසක ඔය වගේම බුදුරජාණන් වහන්සේ අලුයම තෙක් පින්වත්නි සක්මන් කරලා මදක් පින්වත්නි අලුයම් කාලේ සැතපුණා සිංහසෙයියාවෙන්. මේක තියෙන්නේ සංයුත්ත නිකායේ මාර සංයුත්තේ. සැතපෙන්න සූදානම් වෙනකොටම මෙතෙන් තව මාරයා. මාරයා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා ආ මොකද මේ? කම්මැලි වෙලාද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේකින් අහන්නේ. කම්මැලි වෙලාද? කරන්න දෙයක් නැහැ වගේ හරියට මැරිලා වගේ නිදි මොකද කියලා ඇහුවා. භාග්‍යතුන් හසකින් අහනවා මාරයා. මේ කම්මැලි වෙලාද? කරන්න දෙයක් නැතුව මැරිලා වගේ නිදි මොකද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ පුදුම උත්තරයක් දුන්නා ඒ වෙලාවේ පින්නතුනේ. උත්තරේ දීපු සනින් මාරය පැනලා ගියා. හැබැයි මේ උත්තරේ හරියට තේරුණොත් ඔයත් උත්තරලව. මේ බනමඩුවෙන් නෙවෙයි සංසාරෙම පනිනවා. භාග්‍යතුන් වහන්සේ පිළිබදන් දෙනවා පාපී මාරය රාගාදී කෙලෙස් ගිනි වලින් පිච්චෙන මිනිස්සුත් මෙහෙම නිදිනම් ඒ හැමගින්නක් නිවපු මම නිදපුවම මාරේ නුඹට මොකද කියලා ඇහුවා. හිතලා බලන්න මේ දේශනාව. මේ කවුරු ගැනද කියන්නේ? මාරයට නෙමෙයි පාර වැදිලා තියෙන්නේ. කාටද පින්නත් මේ? අපිට රාගාදී කෙලෙස් ගිනි වලින් පිච්චෙන මිනිස්සුත් නෙදී. කණේක ලොකුම දේ වෙලා අඳින පළඳින එක ලොකුම දේ වෙලා භෞතික වැඩපිළිවෙළවල් ලොකුම දේවල් වෙලා අත්තම්මලට මුණුබුරෝ රකින්න එක ලොකුම දේ වෙලා හැබැයි අමතක කරන්න එපා මේ ඔක්කොම ටික වෙලා තියෙන්නේ ඒ දවස උපන් දරුවා පවා අතෑරලා ආපු ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයොන්ට කියලා. එහෙව් මිනිස්සුත් මේනින් කෙලෙස් නින්ද නිදිනම් මේ හැම ගින්නක්ම නිවලා සිසිල් වෙච්ච නිවන්න ගින්නක් නැති මම කොහොම ලිදපුවම කාටවත් මොකද? ඇයි මොන ගින්නක් නිදන්න තවදි වෙලා ඉඳලා? ඉතින් මේ වගේ මායя නොඑක් විට භාග්‍යතුන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. පින්වත්නි බොමැඩට ඇවිල්ලා ආරාධනා කළා සුගතයන් වහන්සේ පිරිනිවන් පානසේක්වා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පානසේක්වා. භගවා භාග්‍යතුන් වහන්සේ දැන් ඔබ වහන්සේ පිරිනිවන් පාන කාලයයි මේ ඇවිල්ලා තියෙන්නේ පිරිනිවන් පානසේක්වා. අන්න ඒ වෙලාවේ පාපී මාරයට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පාපී මාරය මාගේ පිරිනිවන් පෑම සම්බන්ධව නුඹ වෙහිසිය යුතු නෑ. ඔන්න එතනින් පස්සේ දේශනාවක් කරනවා මොකද්ද? නතාවාහං පාපිම පරිනිස්සා පරිනිබ්බායිස්සාමි. පාපී මාරය තථාගතයන් වහන්සේ එතෙක් පිරිනිවන් පාන්නේ නැහැ. කොතෙක්ද? යාව මේ බික්කු යම්තාක් මගේ භික්ෂූන් මෙතන භික්ෂූන් කියලා කියන්නේ ස්වාමින් වහන්සේලා විතරක් නෙමෙයි. සිව්වන පිරිසමයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ කියන සිව්වන පිරිසම යම්තා කාලයක් න ශාවකා භවිස්සanti වියත්තා මගේ භික්ෂූන් ශ්‍රාවකයන් යම්තාක් වියක්ත වෙන්නේ නැද්ද යම්තාක් වියක්ත වෙලා නැද්ද වියක් ශ්‍රාවකයෝ බවට පත් වෙලා නැද්ද විනීතා විනීත වෙලා නැද්ද විසරදා විශාරද වෙලා නැද්ද බහුසුතා බහුශෘත වෙලා නැද්ද ධම්මදරා ධර්මදර වෙලා නැද්ද? ධම්මානු ධම්ම පටිපන්නා. ධර්මානු ධර්ම ප්‍රතිපන්න. ඒ කියන්නේ ධර්මයට අනුව දිවි පැවැත්ම ඇති අය බවට පත් වෙලා නැද්ද? සාමීචි පටිපන්නා. ගරු කළ යුතු තැනට පත් වෙලා නැද්ද? ගරු සත්කාර සම්මාන කළ යුතු අය බවට පත් වෙලා නැද්ද? ඊළඟට කියනවා පින්වත්නි අනුධම්මචාරිනෝ ධර්මයට අනුව පැවැත්ම පවත්වන්නේ නැද්ද? ධර්මයේ තියෙන්න පුළුවන් ධර්මයේ දන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි ධර්මයට අනුව පවතින්නේ නැද්ද? ඊළඟට කියනවා සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්කිස්සanti ස්වකීය ආචාර්යයන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේගේ දේශනාව අහගෙන ඒ දේශනාව ප්‍රකාශ කරන්නේ නැද්ද? දේසේ සම්ති දේශනා කරන්නේ නැද්ද? පඤ්ඤපිස්සන්ති පනවන්නේ නැද්ද? පට්ඨපිස්සන්ති පිහිටුවන්නේ නැද්ද? විචරිස්සන්ති විවරණේ කරන්නේ නැද්ද? විභජිස්සන්ති බෙදා දක්වන්න සමත් වෙන්නේ නැද්ද? උත්තානි කරිස්සන්ති ගැඹුරු අර්ථ ලිහිල් කොට පෙන්වන්න සමර්ථ වෙන්නේ නැද්ද? ඊළඟට කියනවා පින්වත්නි වැදගත් කාරණයක් uppannam parappawadam උපන්නා වූ පරප්‍රවාද ඒ කියලා කියන්නේ මිත්‍යා මත. වැරදි මතවාද. සැබෑ තථාගත ධර්මයට පටහැනි වූ ධර්ම. ධර්ම කියලා කිව්වට මේකට කියනවා සද්ධර්ම ප්‍රතිරූපක. ධර්මයේ විසින් එන අධර්ම. මෙන්න මේවා සහ ධම්මේන සුනිග්ධහිතං සකාරණක ඒ කියන්නේ කරුණු සහිතව කරුණු සහිතව සුනිග්ගහිතං මනාකොට නිග්‍රහ කර නිග්‍රහ කරන්නේ පුද්ගලයන්ට නෙමෙයි වැරදි ධර්මකාරණයට පමණයි මනාකොට නිග්‍රහ කර සප්පාටි හාරියං ධම්මං දේසිස්සanti දේශනා කළ යුතු සැබෑ ධර්මය ප්‍රාතිහාර්ය සහිතව නීර්යානික කොට දේශනා කරන්න සමත් වෙන්නේ නැද්ද? එතෙක් තථාගතයන් වහන්සේ පිරිනොන් පන්නේ කිව්වා. තෙක් තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේ. පාපී මාරය යම් කාලයක තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වියක් වෙනවද? විනීත වෙනවද? විශාරද වෙනවද? බහුශෘත වෙනවද? ධර්මදර වෙනවද? ධම්මානු ධම්ම පටිපන්නා ධර්මානු ධර්ම ප්‍රතිපන්න වෙනවද? සාමීචි පටිපන්න වෙනවද? අනුධම්මචාරිනෝ ධර්මයට අනුව පැවතුම් පවත්වනවද සකං ආචාරියකං උග්ගහෙත්වා ආචික්කිස්සanti ස්වකීය ආචාර්ය මතය ඉගෙනගෙන ආචික්කිස්සanti ප්‍රකාශ කරනවද දේසෙස්සanti දේශනා කරනවද පඤ්ඤපෙස්සanti පනවනවද පට්ඨපෙස්සanti පිහිටුවනවද විචරිස්සanti විවරණේ කරනවද විභජිස්සanti බෙදා දක්වනවද පුත්තානි කරිස්සanti ගැඹුරු අර්ථ ලිහිල් කොට ප්‍රකට කරලා පෙන්නනවද උපදින පරප්‍රවාද කරුණු සහිතව නින්දා කරලා බැහැර කරලා නිවැරදි ධර්මය නිර්මලව පිහිටුවන්න සමත්ද එදාට පාපී මාරේ තථාගතයන් වහන්සේ පිරිනුවන් පානවා කිව්වා එහෙනම් මේ දේශනාවේ කියන්නේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නට බලාපොරොත්තු උනේ අපි තුල මේ කියන කාරණා සම්පූර්ණ වෙලා තියෙනවා නම් උන්වහන්සේ පිරිනිවන් පාන්නට පෙර අපින් මේ කරුණු ටික භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වුණා කියලයි මේ කියන්නේ ඒ තථාගතයන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේවල් ටික අපි කොච්චර දුරකට ඉෂ්ට කරලා තියෙනවද කියලා නම් පින්නත්නි ඒක තම තමන් තම තමන්ගේ භවයේ පිළිබඳ ආත්ම ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න ඕනේ. අපින් බලාපොරොත්තු වෙච්ච දේ භාග්‍යතුන් වහන්සේ. දැන් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා හිතන්නත් එපා පින්නත්නි. පරිනිබ්බාන සූත්‍රයේම දේශනා කරනවා ආනන්දය තථාගතයන් වහන්සේ අතීතයට ගියා කියලා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දැන් නැහැ කියලා යමෙක් හිතනවා නම් ආනන්දය එය එසේ නොසිතිය යුතුයි කිව්වා. ඉතින් තථාගතයන් වහන්සේ දැන් නැත්තම් අපි කොහොමද සරණ යන්නේ උන්වහන්සේව? නේද? තථාගතයන් වහන්සේගේ සරණ පිහිටන්නේ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලා සංඥාවෙන් ඉන්න කෙනාටද නේද? එහෙම ඉන්න කෙනාට විනොත් නේ. තථාගතයන් වහන්සේ හැම වෙලාවකම අපි හිතන්න ඕන භාග්‍යතුන් වහන්සේ ජීවමානයි. අපේ මේ සිටිවිලි මාත්‍රේ පවා භාග්‍යතුන් වහන්සේ දකිනවා. එහෙනම් අපිට රාග සිතක් උපදිනකොට අපි පින්නතුනේ මොන තරම් හැකිලෙන්න ඕනද ලැජ්ජ වෙන්න ඕනද? ඇයි? මන් සරණ ගිය මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ සිටිවිල්ල දකිනව නේද? ඒකයි කියන්නේ ලෝකේ කාට හැංගුණත් භාග්‍යතුන් වහන්සේට අපිට හැංගෙන්න බෑ. අපිට උපදින මේ බලවත් රාගය බුදුරජාණන් වහන්සේ දකිනකොට ඒක මොන තරම් ලැජ්ජාවක්ද හිතට මරන්න ගහන්න ද්වේෂ චේතනාවක් ආවොත් එහෙම මේ තුන් ලොවක් නිවපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් මේක දකිනව නේද පින්වත්නි හැම වෙලාවකම හිතන්න ඕන බුදුරජාණන් වහන්සේ මං දෙස බලාගෙනමයි වැඩ ඉන්නේ. මේ මොහොතේ මගේ ළඟ උන්වහන්සේ පහළ වෙන්න පුළුවන්. අතීතේ කමඨහන් අරගෙන භාවනාව පිණිස වනගත වෙච්ච භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා භාවනාවට තමන්ගේ ආසනය සකසන්නට පෙර ආතුව පින්නතුනේ සැකසුවේ බුද්ධ ආසනය. ඒක හරිම වැදගත් කාරණයක්. ඇයි තමන්ගේ ආසනයට පෙර බුද්ධ ආසනය සැකසුවේ? ඒකට එක කාරණයක් තමයි උන්වහන්සේලා ඒ කමඨහන ලබාගෙන ඇවිල්ලා බුද්ධාසනය හදනවා එක්ක පෙරලෙලා තිබුණු දර කොටයක් හරියි යම් කිසි වාඩි වී හැකි ගල්පතුරක් තියෙනවා නම් ඒක සුද්ධ පවිත්‍ර කරලා හරි මේ මොකුත්ම නැත්තම් Taman වහන්සේගේ සංගල සිවුර අරගෙන පින්නතුනේ මොකද කරන්නේ ළඟ තියෙන කොළරොඩු ආදිය එකතු කරලා අර සිවුරට පින්වත්නි පුරවනවා එහෙම පුරවලා පින්වත්නි කොට්ටයක් වගේ හදලා පින්වත්නි ඒක තැම්පත් කරනවා මගේ භාග්‍යතුන් වහන්සේ කොයි වෙලාවෙ නමුත් මෙතන පහළ වෙන්න පුළුවන් මගේ සිත කෙලෙස් ධර්මවලට අහු වෙන්න හදන යම් මොහොතක් වෙනවා නම් ඒ මොහොත තුල භාග්‍යතුන් වහන්සේ මන් දිහා බලාගෙන මෙතන පහළ වෙන්න පුළුවන් මට අනුකම්පා පිණිස. එහෙම පහළ වුණොත් එකවර උන්වහන්සේ වෙනුවෙන් ආසන හදන්න මට වෙලාවක් මට වෙලාවක් නැහැ. ඒ නිසායි උන්වහන්සේගේ ආසනේ ඉස්සෙල්ලා හිතුවේ. දැන් බලන්න එතකොට ඒ ශ්‍රාවකය හැම වෙලාවෙම පින්වත්නි සිතේ තිබිලා තියෙන්නේ මගේ භාග්‍යතුන් වහන්සේ මල් ළඟ ඉන්නවා. මං ළඟ ඉන්නවා උන්වහන්සේ මගේ ළඟම ඉන්නවා මං දිහාම බලාගෙන ඉන්නවා කියලා හිතලා තියෙනවා එතකොට කොයි තරම්නම් රැකවරණයක් හදාගන්නවද තමා විහිම දැන් අද අපිට නැති ලොකුම අනතුරක් ඕකනේ අපි කාටවත් බොහෝ දෙනෙකුට පින්නත් තේරෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ අපව දකින්නවා කියලා ඒ නිසා ඇතැම් අය පින්නත්නි අපරාධ කරන්නම යනවා පින්නත්නි විහාර ගෙවල් ඇතුළට හැංගෙන්න හොඳම තැන් හැටියට බලන්නකො පින්නොත්නේ. හැම වෙලාවකම හිතන්න ඕනේ සැබෑ ශ්‍රාවකෙක් නම් මගේ බුදුරජාණන් වහන්සේ මන් දිහා බලාගෙනයි ඉන්නේ. හැම මොහොතක් ගානෙම උන්වහන්සේ මාව දකිනවා. මංගේ ක්‍රියාකලාපේ වචන විතරක් නෙවෙයි මගේ සිතට එන සිතිවිලි මාත්‍රේ පව උන්වහන්සේ දකිනවා. ඊළඟ කාරණේ තමයි පින්නතුනේ භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්නවා කියලා සිතක තියෙනකොට පින්නතුනේ ඒ හිත විසිරෙන්නේ නැහැ. මේ හිත විසිරෙන්නේ නැහැ. හැම වෙලාවකම බුද්ධ සංඥාව තියාගත්තා. ඉතින් මෙන්න මේ විදිහට පින්වත්නි අපි හැම වෙලාවකම හිතන්න ඕන භාග්‍යතුන් වහන්සේ අපි ළඟ වැඩ ඉන්නවා කියලා. එහෙම වැඩ ඉන්නවා නම් අපි බලන්න ඕන උන්වහන්සේගේ බලාපොරොත්තු අපි ඉෂ්ට කළාද කියලා. පළවෙනි කාරණේ තමයි ඔබ වේවා මම වේවා පින්නතුනේ මේ ශාසනය තුලදී වියත්තා මේ ත්‍රිපිටකය සම්බන්ධව පින්නතුනේ වියත්තු බවටපත් වෙන්න ඕනේ. මේ ශාසන ප්‍රතිපදාවේ සිල් රකින්නේ කොහොමද කියලා ඇහුවොත් සමහර කෙනෙක් දන්නේ සීලය සම්පූර්ණ වෙන්නේ කොහොමද කියලා බැලුවොත් ඇත්තටම බොහෝ දෙනෙක් පංච සීලයවත් හරියට ආරක්ෂා කරන ක්‍රමවේදය ගැන දන්නේ කොහොමද මේ ශාසනය තුල මගඵල ලබන්නේ කියලා ඇහුවොත් එහෙම පින්නතුනේ මගඵල ලබන ක්‍රමයේ පිළිබඳව අපිට හරිය අවබෝධයක් නැහැ. ඒ නිසාම නේද පින්වත්නි අද වෙනකොට නොඒක ආකාර වැරදි පාරවල් ලෝකේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒකේ වරද ඒ වැරදි පාරවල් හදපු අය විතරක් නෙමෙයි. ඒ වැරදි පාරවල් හදපු ඒවැය යන අය තුලත් වරදක් තියෙනවා. කෙනෙක් කියාවි ඒ අය හදපු හින්දානේ ඒ අය ගියේ කියලා. කවුරු වැරදි පාරවල් හැදුවත් පින්නතුනේ හරි වරද තේරුම් ගන්න Tamanට ඥානයක් තියෙන්න ඕනේ. ඒකයි මෙතන වියත්තා කියලා කියන්නේ ගිහි පැවිදි දෙපාර්ශවයේම පින්වත්නි දැනුවත් වෙන්න ඕන. හරි ප්‍රතිපදාව ගැන අවබෝධයෙන් අවබෝධයෙන් ඉන්න ඕනේ. ඊළඟට කියනවා පින්වත්නි විනීතා ඒ මාවත ධර්මයේ දැනගන්න දැනගන්න දැනගන්න ඒ දැනගන්න තරමටම විනීතභාවය ඇති වෙන්නත් ඕනේ. මොකද ඇතැම් විටකදී දහම් කරුණු දැනගන්න දැනගන්න විනීතකම නැති වෙලා යනවා. පැහැදිලිද? මම තමයි දන්නේ. මම මේකක් දන්නවා අරකක් දන්නවා. සමහර විටකදී ඒකෙන් විනීතකම නැති වෙලා යනවා. දැන් බහුශෘත භාවය කුමන කාරණයක්ද කුමන ධර්මයක්ද කියලා ඔබෙන් අහුවොත් එහෙම බහුශ්‍රත භාවය කියන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද බහුශ්‍රත භාවය කියන්නේ හොඳ දෙයක් හැබැයි අමතක කරන්න එපා මේ ශාසනයේ විනය නීති පනවලා තිබුණේ නෑ මුලින් අවුරුදු 20ක් අවුරුදු 20කට පස්සේ විනය නීති පනවන්න උනේ ආසවට්ටානීය ධර්ම පහළ වෙච්ච නිසා මොනවද ආසවට්ටානීය කියන එකේ තේරුම කෙලෙස් වඩන ධර්ම මොනවද ඒයින් එකක් තමයි බාහු සච්ච මහත්තතා දැනුගත්තු වැඩි වුණා. ඇයි වියත්ත බව තියෙනවා නැත්නම් මොකද්ද? විනීත බව නැහැ. ඒ කියන්නේ අපි ධර්මය දන්නවා. ඒ වියත් භාවයේ තියෙන්න ඕනේ. ප්‍රතිපදාව දන්නවා. ඒ වියත් බව තියෙන්න ඕනේ. හැබැයි බලන්න ඕනේ මේ ප්‍රතිපදාව දැනගෙන මං කුමක්ද කරන්න යන්නේ කියලා. විනීත භාවය ඇති වෙන්නේ ඒ දැනුගත් ධර්මයේ තුල සංසාරේ කෙලවර කරගන්නම සිත පිහිටුවනවා නම් විතරයි. මේකට හොඳම උදාහරණය තමයි ආනන්ද මහතෙරුන් වහන්සේගේ අනුරුද්ධ මහතෙරුන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සලා දෙනමක් අතර දවසක් තරඟයක් ඇති වුණා. මොකද මේ තරඟේ මේ නිකන් අය නෙමෙයි ආනුරුද්ධ මහතෙරුන් වහන්සේ කියන්නේ දිවස්ලාභීන් අතර අග්‍ර වෙච්ච මහරහතන් වහන්සේ සතර මහතෙරවරුන්ගෙනුත් කෙනෙක්. ආනන්ද මහතෙරුන් වහන්සේ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වෙච්ච ධර්මයට භාණ්ඩාකාරය වෙච්ච මහතෙරුන් වහන්සේ. උන්වහන්සේලා දෙනමගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා දෙනමක් දවසක් මහා බර තරගයක් පටන් ගන්න. මොකද්ද තරගය? වැඩියෙන්ම හොඳට බණ කියන්නේ කවුද? බොහෝ කොට බණ කියන්නේ කවුද? ලස්සනටම බණ කියන්නේ කවුද කියලා දෙන්න අතර තරගයක් වෙනවා. වාදයක්. මේක සැලුණා භාග්‍යතුන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ මේ දෙනම කැඳවලා අහනවා ඇත්තද මහණෙනි වැඩියෙන්ම බණ කියන්නේ කවුද හොඳටම බණ කියන්නේ කවුද කියලා මෙහෙම තරඟයක් කියන්නේ. භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා කිසි කෙනෙකුට බොරු කියන්න බෑ. උන්වහන්සේ ලකුවා භාග්‍යතුන් වහන්සේ හිමයි. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඇහුවා මහණෙනි දුක් කෙලවර කිරීම පිණිසම මා වදාළ ධර්මයේහි වැඩියෙන්ම බණ කියන්නේ කවුද කියලා තරඟ කරන්න මා වදාළ ධර්මයක් ඔබ වහන්සේලා දන්නවද කියලා ඇහුවා. මතක තියාගන්න මේ ධර්මය තර්ක කරන්න නෙමෙයි. මේ ධර්මයේ පිළිබඳව තර්ක කරන අය ඉන්නවා. නමුත් මේ ධර්මයේ තර්ක කරන්න නෙමෙයි. බොහෝ දෙනෙක් තර්ක කරන්න ප්‍රසිද්ධිය අභියෝගත් කරනවා. එන්න තර්ක කරන්න වාද කරන්න කියලා. තර්ක කළත් තර්ක වලින් දිනුවත් තථාගත ධර්මය අතක්කාවචරෝ අයන් ධම්මෝ මේ ධර්මයේ තර්කයෙන් දකින්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා යමෙක් මේ ධර්මයේ සමග තර්ක කරන්න කතා කරනවා නම් ඒ තර්ක කරන්න කතා කරනකොටම ඔහු අසමත් වෙලා ඉවරයි. පින්නතුනේ ධර්මය තර්ක කරන්න නෙමෙයි. වාද කරන්න නෙමෙයි. පොත් ලියන්නත් නෙමෙයි. පොත් ලිව්වත් දුක් කෙලවර වෙන්නේ නැත්තම් නේද? ඒ නිසා පොත් ලියන එක හොඳයි. හැබැයි පින්වත්නි කුමක් සඳහාද මේ ධර්මයේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්තොත් තමයි විනීත භාවය කියන එක ඇති වෙන්නේ ධර්මය දැනීම තුළම ඇතිවන විනීත භාවයක් තියෙන්න ඕනේ. ඊළඟට කියනවා පින්වත්නි විශාරදා විසරදා කියලා කියන්නේ ඔබ වේවා මම වේවා ඔබෙන් කවුරු හරි මේ ශාසනය ගැන යමක් ඇහුවොත් උත්තර දෙන්න ඔබට ජවයේ තියෙන්න ඕනේ. උත්තර දෙන්න අපිට ජවයේ තියෙන්න ඕනේ. දැන් සමහර අය යම් යම් අය ඒ ඒ අයගෙන් ප්‍රශ්න අහපුවම උත්තර දෙන්න බැරි වුණාම ඇවිල්ලා අපෙන් කතා කරලා අහනවා අපේ හාමුදුරුවනේ මෙන්න මෙහෙම එකක් මට අහන්න ලැබුණා මේකට මොකද්ද දෙන උත්තරේ අපිට තේරෙන්නේ නැහැ කියලා. එහෙම තේරෙන්නේ නැහැ කියන එකම තුලම තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ බලාපොරොත්තු අපි ඉෂ්ට කරලා නැහැ. අපි විශාරදයෝ වෙලා නැහැ ධර්මයේ ඇතුලේ කියලා. යටත් පිරිසෙන් තුන් පිටකය නම් කරන්න කිව්වොත් සමහර විටකදී ඒකත් බැරි අය ඉන්නවා. විනය සූත්‍ර අභිධම්ම කියලා පිටක තුන නම් කරගන්න බැරි වෙනවා. එහෙම වුණොත් එහෙම මේ ශාසනය තුළ අපි විශාරදයෝ ඉන්නේ කොහොමද? එතකොට වෙනත් කෙනෙක් වෙනත් ආගමිකයෙක් අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම අපිට උත්තර නැති වෙනවා. එතකොටම ඒ ශ්‍රාවකයා අසමත් විශාරද භාවයේ ස්වභාවය තමයි විසරදෝව උපසංකමති අමංකු භූතෝ හැංගෙන් නැතුව ඕනම පිරිසක් අතරට යනවා. ධර්මයේ පිළිබඳ විශාරද නම් වියත් බවක් තියෙනවා නම් සීලය ගැන තමන් තෘප්තිමත් නම් තමන්ගේ ගුණය පිළිබඳ තමන් තෘප්තිමත් නම් තමන් සිහියෙන් කළ යුතු දේ කිව යුතු දේ කියලා කරලා තියෙනවා නම් ඕනම සෙනගක් අතරට යනකොට විශාරදයි වෙනතුනේ. ඒ විශාරද භාවයේ තියෙන්න ඕනේ. කියන්නේ තමන් පන්සිල් පද පහ මුළුමනින්ම රහසක් නැතිව ආරක්ෂා කළා නම් ඔබ කවුරු අතරට යන්නද බය? වරදක් කළේ නැහැ කියලා සහසුද්දෙන්ම දන්නවනම් වරදක් නැතුව හරි මැරුවත් මැරිලා හතර පායේ වැටෙන්නේ නැහැ කියලා තමන්ම සහතික කරගෙන ඉන්නවනම් කවුරු අතරට යන්නද බය? ඉතින් විශාරද නැද්ද? මේ විශාරදකම නිකන් නෙමෙයි. රජවරු අතරට ගියොත් රජවරු අතරත් විශාරදයි. සිටුවරු අතරට ගියොත් සිටුවරු අතරත් විශාරදයි. ගෘහපතිවරු අතරට ගියොත් ගෘහපතිවරු අතරත් විශාරදයි. බ්‍රාහ්මණ පිරිස අතරට ගියොත් බ්‍රාහ්මණ පිරිස අතරත් විශාරදයි. ඒ විතරක් නෙමෙයි දෙවියන් අතරට ගියොත් පින්නතුනේ දෙවියන් අතරත් විශාරදයි. අන්න එහෙම විශාරද භාවයක් අපිට තියෙන්න ඕනේ. ඊළඟට කියනවා බහුසුතා මේ ත්‍රිපිටක බුද්ධ වචනය බොහෝ කොට අසල පූර්ණේ කරලා තියෙන්නත් ඕනේ පින්නතුනේ. ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව ඇසූ පිරූ තැන් ඇති අය බවට පත් වෙන්න ඕනේ. ඇසූ පිරූ කියන්නේ අහලා විතරක්මදි. පූර්ණේ කරන්නත් ඕනේ. අහලා පූර්ණේ කරන්නත් ඕනේ. ධම්ම ධරා ධර්මය ධරණ අය බවට පත් වෙන්න ඕනේ. ධර්මයේ ධරණ අය බවට පත් වෙන්න ඕනේ. ධම්මානු ධම්ම පටිපන්නා ධර්මයට අනුව පින්වතුනේ ප්‍රතිපදාව පුරණ කෙනෙක් බවට පත් වෙන්නත් ඕනේ. එතෙන්මයි ධර්මයේ දන්නවා හැබැයි ප්‍රතිපදාව නැහැ. හිම වෙලත් බෑ. ඊළඟට කියනවා පින්වත්නි සාමීචි පටිපන්නා සාමීචි පටිපන්න ගුණයට එන්න ඕනේ. සාමීචි පටිපන්නයි කියන්නේ අනික් අය විසින් කරන ගරු සත්කාර සම්මාන පුද පූජාදියට සුදුසු වෙන්න ඕනේ. මේක ස්වාමින් වහන්සේලා විතරක් නෙවෙයි යමෙක් ධර්මය පුරුදු කරනවා නම් යම් කිසි කෙනෙක් ධර්මය පුහුණු කරනවා නම් ගිහියෙක් වුණත් පින්නතුනේ ගරු කළ යුතු තැනටපත් වෙනවා. මේ ධර්ම ගෞරවය කියන්නේ අන් සියල්ලට වඩා ඉහළ තැනක තියෙන පින්වත් නේ. ධර්ම ගෞරවය කියන එක අන් සියල්ලට වඩා ඉහළ තැනක තියෙන්නේ. බලන්නකෝ ධර්මදේශනා කරන ස්වාමින් වහන්සේ නමකට සිංහාසනේ ඉඳ ගන්න පුළුවන්. හැබැයි සිංහාසනේ ඉඳ ගන්න රටේ රජ කෙනෙකුට ධර්මාසනෙට එන්න බෑ. ධර්මාසනෙට එන්න බෑ. ධර්මයට අනුව ජීවිත හදනකොට ධර්මයේ පුරුදු පුහුණු කරනකොට ධර්මයෙන් දැනුගත් භාවයට විශාරද භාවයට පැමිණෙනකොට ගිහි වේවා පැවිදි වේවා කාටත් සත්කාර ගරු සම්මාන ලැබෙනවා පින්නතුනේ. ගිහි කෙනා පවා ගරු කළ යුත්තේ බවට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඇතැම් දිනක ධම්සභා මණ්ඩපයේදී ධර්මයේ දේශනා කරලා තියෙන්නේ මහණෙනි අසවල් ගෘහපතිතුමා ළඟ මෙහෙම කරුණු තියෙනවා කියලා ගෘහපතියෙක් ආදර්ශයේහි උපමාවෙහි තබාගෙන භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ගරු කළ යුතු තැනටපත් වෙනවා. ඊළඟට බලන්නකෝ සමහර විටකදී අසවල් උපාසිකාව වගේ වෙන්න කියනවා. කුජ්ජුත්තරාව වගේ වෙන්න කිව්වා. කුජ්ජුත්තරා කියන්නේ අමතක කරන්න එපා 16ක්. කුජ්ජුත්තරා කියන්නේ රජකුමාරියක් නෙමෙයි 16ක්. හැබැයි කියනවා යම් උපාසිකාවක් නම් ඒ උපාසිකාව කුජ්ජුත්තරා වගේ වෙන්න. කුජ්ජුත්තරා වගේ වෙන්න කියලා කියන්නේ ඇයි? කුජ්ජුත්තරා දානේ හැම වෙලාවෙම දුන්න හින්දා නෙමෙයි. කුජ්ජුත්තරා ධර්මය පුරුදු පුහුණු කරමින් අනුන්ද ධර්මයේහි පුරුදු පුහුණු කරවපු නිසා එහෙනම් ගිහි පැවිදි අපි කවුරු තුලත් ඇති වෙන්න ඕන පින්නතුනේ සාමීජ ප්‍රතිපන්න භාවය. ධර්මයේ තියෙනවා නම් ඒක වෙනවා. ඊළඟට කියනවා අනු ධම්මචාරිනෝ ධර්මයට අනුව පවතින්නත් ඕනේ. ධර්මයට අනුව පවතින්නත් ඕනේ. දැන් ඒකට හොඳ උදාහරණයක් තමයි දැන් නම් ඒක යම්තාක් දුරකට සමනේ වෙලා දුරස් වෙලා යන අවබෝධය නිසා නමුත් පින්නතුනේ තවමත් ලෝකේ තියෙනවා සිකුරාදා සහ අඟහරුවාදා කියන දවස් දෙකේ මැරුණු කෙනෙකුගේ මලකඳ අවසන් කටයුතු කරන්නේ කියලා. එහෙම මතයක් තියෙනවානේ. ආ හෙට සිකුරාදා නම් සිකුරාදා කොහොම හරි අල්ලගෙන සෙනසුරාදා වෙනකන් තියාගන්නවා මලකඳ. එතකොට බුදුදහමේ එහෙම එකක් තියෙනවද? බුදුදහමේ එහෙම එකක් නැහැ. බුදුදහමේ එහෙම එකක් නැති වුණාට සිකුරාදා පන්නනවද නැද්ද? හ්ම් සිකුරාදා පන්නනවා. ඇයි ඒ? ධර්මය දැනගත්තට අනුධම්මචාරී කියන එක නෑ. ඒ ධර්මයට අනුව පවතිනවා කියන එක නෑ පින්වත්. තෙම්මයි ඉන්නවා සිකුරාදට අඟහරුවාදට නාන්නෙත් නෑ පින්වත්. ඊයයි කියලා බැලුවොත් එහෙම ඉස්සර පින්වත්නි ඔය එක ගොඩේම නානකොට ඒ ඒ තොටුපළවල් වෙන් කරගත්තා අය. මේ දවස්වලට බ්‍රාහ්මණ කුලයේ අය නානවා මේ දවස්වලට තමයි එතනින් පහළ අය නාන්නේ කියලා. ඉතින් දැන් ශවර කියනාන අපි තාමත් වින්නත්නේ ඒ මතය ඔළුවේ තියාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දිඨින්ච අනුපගම්ම කිව්ව එකයි. දස්සනේන සම්පන්නෝ යම් දාකදී මේ දෘෂ්ටියෙන් ගැලවිලා හරි දැක්මකට ආපු දවස තමයි පින්නත් මේ නිවන් මාග ඇරෙන්නේ. තවමත් ඒ දෘෂ්ටි පැත්තකින් තියාගෙන නැහැ පින්නත්. ධර්මයේ දන්නවා එහෙම එකක් නැහැ කියලා දන්නවා. ඒ වුණාට ක්‍රියාත්මක වෙනකොට ඒක කරගන්න බෑ. ක්‍රියාත්මක වෙනකොට බයයි. අපි ධර්මයට අනුව පවත්වන්න ඕන. භාග්‍යතුන් වහන්සේ වදාළ වචනයක් වෙයි නම් ඒ වචනය ඇතුළේ අපි පවත්වන්න ඕනේ පින්වත්නි ජීවිත අනුධම්මචාරී. ඊළඟට කියනවා සකං ආචාරියකං උග්ගහෙත්වා ආචික්කිස්සanti. ස්වකීය ආචාර්ය මතය එහෙමත් නැතිනම් අර්ථ කතාව ඉගෙනගෙන ප්‍රකාශ කරන්න ඕනේ. මෙන්න මෙතන හරියටම තේරුම් ගන්න ඕනේ ධර්මය දේශනා කරනවා කියන එක පින්නුතුනේ ලීසි වැඩක් නෙමෙයි. ඒක ලීසි වැඩක් නෙමෙයි. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ ලෝකේ ධර්මයේ දේශනා කරන පුද්ගලයෝ දුර්ලභයි කියලා. ඒ ධර්මය හැම වෙලාවකදීම තමන්ද ගලවාගෙන අනුන්ද ගලවාගෙන යන්න ඕන දේශනාවක්. පින්නතුනේ ධර්මය දේශනා කරනකොට පින්නතුනේ ඔබ වේවා මම වේවා පරිස්සම් වෙන්න ඕනේ කුමක් සඳහාද මේ දේශනේ කරන්නේ කියලා. ශ්‍රවණය කරන කෙනාට අනුකම්පා පිණිසම ධර්මයේ දේශනා කරන්න ඕනේ. ලාභ සත්කාර බලාගෙන බණ කිව්වොත් ඒ දේශනාව කිලුටුයි. තමන්ගේ ප්‍රසිද්ධිය බලාගෙන බණ කිව්වොත් කිලුටුයි. තමන් කෙරෙහි ඒ අය පහදීවා කියලා හිතාගෙන බණ කිව්වොත් කිලුටුයි. ධර්මයක් දේශනා කරන ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා එකම පැතුම විය යුත්තේ මේ දේශනාව මගේ බණක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේගේ බණක් සද්දම්මං මුනි රාජස්ස මුනි රාජයන් වහන්සේගේ ධර්මයයි මේ දේශනා කරන්නේ ශ්‍රවණය කරන්න පැමිණිත්වා කියලයි කියන්නේ මගේ බණ අහන්න නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහන්න. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නම් දේශනා කරන්නේ අපේ අත්දැකීම් කියලා හරියන්නේ නැහැ. නේද? අපි අහපුවා අපි දැකපුවා අපිට වෙච්ච දේවල් ඒවා අද වෙනකොට මෙන්නත්නි දේශනා කරලා වැඩක් නැහැ. ඒක ධර්මයේ නෙමෙයි. ධර්මයේ නම් ඒකාන්තයෙන් ඒක මුනි රාජස්ස භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ වෙන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මයෙන් පෝෂණය වෙලා තියෙන්න ඕනේ. සසර කෙරෙහි බය ඇති වෙලා දුක තේරුම් ගිහිල්ලා සසරින් නික්මීම කෙරෙහි හිත පිහිටන්න ඕනේ. එහෙම වුණොත් ඒ දේශනාව සාර්ථකයි. මා කෙරෙහි නොව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි කාගෙත් සිත පහදීවා කියලා චේතනා ඇති වෙන්න ඕනේ. එහෙම වුණොත් ඒ දේශනාව පාරිශුද්ධයි. ඊළඟ කාරණේ තමයි අපිට ධර්මය දේශනා කරන්න පුළුවන්. ඊළඟට කියනවා පින්වත්නි දේසින්ති දේශනා කරනවා ප්‍රකාශ කරනවා පඤ්ඤපිස්සන්ති පනවනවා ඊළඟට පිහිටුවනවා ධර්මයේ පිහිටුවනවා මේ මොනවා කළත් ධර්මය උපද්දවන්න අපිට බෑ. ධර්මයේ උපද්දවන්න බෑ. අපිට නිදහස තියෙන්නේ යතා සුතං යතා පරියත්තං විත්තාරේන පරේසං දේසේති. Taman යම්සේ ඇසුවාද යම්සේ පිරුවාද ඇසූ පිරූ පරිද්දෙන් ධර්මය අනුන්ට දේශනා කරන්න විස්තර කරන්න පුළුවන් විත්තාරේන පරේසං දේසේති විස්තර වශයෙන් අනුන්ට දේශනා කරන්න පුළුවන් හැබැයි මට හැඟෙන්නේ මෙහෙමයි ඒක මෙහෙමනම් මේක මෙහෙම වෙන්න ඇති කියලා ධර්මයේ උපද්දවන්න භාග්‍යතුන් වහන්සේ අපිට නිදහස දීලා නිදහස දීලා නැහැ. මේ ආරම්භක දේශනාවෙදිම අපි මේවා තේවරා බේරාගෙන දෙවෙනි පියවරට යන්නේක හොඳයි. බොහෝ දෙනෙක් ධර්මයේ පින්වත්නි බුද්ධ වචනයක් අරගෙන පින්වත්නි එතන ඉඳලා තමන්ගේ වචන වලින් ඒක සනාථ කරන්න හදනවා. ඒක කරන්න යන්න හොඳ නැහැ. නේද? බුද්ධ වචනයක් අරගෙන එහෙනම් මෙහෙම වෙන්න ඇති කියලා එතනින් පස්සේ තමන්ගේ විතරක පහල කරන්න පටන් ගන්නවා. ඊළඟට ප්‍රකාශ කරනවා, දේශනා කරනවා, පණවනවා. පණවනවා නම් පණවපු තැන ඉඳලා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊළඟට පට්ට පිස්සන්ති. ඒ ධර්මයේ පිහිටවන්න ඕනේ. ඒකෙන් ගැලවෙන්නේ නැති වෙන්න, වෙන් වෙන්නේ නැති වෙන්න, දුරස් වෙන්නේ නැති වෙන්න. ඊළඟට කියනවා වෙනවද විචරිස්සන්ති. විචරිස්සන්ති කියලා කියන්නේ හොඳට විමසන්න ඕනේ. විභජිස්සanti බෙද බෙදා පෙන්වන්න පුළුවන් වෙන්න ඕන අපිට ධර්මයේ. ධර්ම කාරණේ පිළිබඳව උතර බෙද බෙදා දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. උත්තානි කරිස්සanti. ඔන්න ගැඹුරු දේ නොගැඹුරු කරලා ප්‍රකට කරලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි අද කාලේ හොඳම බණ කියන්නේ පින්නතුනේ තේරිච්ච නැති බණවලට. ඒක තමයි ඊළඟ කාරණේ. ඒ කියන්නේ සමහර දේශනා හරි හොඳ දේශනාව කියනවා. එහෙමද මොනවද දේශනා කළේ කියලා අහුවොත් එහෙම සමහර වෙලාවකදී පන්සිල් පද ටිකෙන් මෙහා මොකුත් තේරිලා නැහැ. හැබැයි හොඳ බණ. අපි හිතනවා තේරෙන්නේ නැතිකමක් එක්තරා හොඳක් වෙන්නද කියලා. නෑ. බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණා මොකද්ද? ගැඹුරු ධර්ම කාරණා ප්‍රකට කරලා පෙන්눔 කරන්න, ලිහිල් කරලා පෙන්눔 කරන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. මොකද විවිධ බුද්ධි මට්ටම් වලයිනේ අපිට හමු වෙන්නේ නේද? විවිධ බුද්ධි මට්ටම් වලයි සමහර විටකදී බණ අහන මේ අය අතර බැංකුවෙන් එළියට ආපු අයත් ඉන්න ඇති. මෙතන වෛද්‍යතුමියක් ඉන්නවා. තවත් ඔය හතරේ පින්නතුනේ සමහර විටකදී කුඹුරු වැඩ කරලා මේ මඩ හොදාගත්තු ගමන් ගෙටකොඩ වෙච්ච ගොවි මහත්තයක් ඉන්න පුළුවන්. ඔය මුකුත් නැතිව කම්කරුවෙක් හැටියට පාරාතුපතු ගාලා කීයක් හරි හොයාගන්න අයත් මේ බණ කතාව අහනවා වෙන්න පුළුවන්. මේ හැම කෙනෙකුටම වැටහෙන්න තේරෙන්න උපමා රූපකාදීන් පින්නතුනේ ධර්මයේ ලිහිල් කරලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ ශ්‍රාවකයෙක් වුණාම. ඒ හැකියාව Taman ඇති කරගන්න ඕනේ. ධර්මයේ තුල පුරුදු පුහුණු වෙලා. ඊළඟට කියනවා පින්වත්නි, uppannam parappavadham සහ ධම්මේන සුනිග්ගහිතං නිග්ගහිත්වා සප්පටිහාරියන් ධම්මං දේසේති. ඇතිවන මිත්‍යා මතවාද පින්නතුනේ කරුණු සහිතව බැහැර කරන්නත් නිවැරදි ධර්මය දේශනා කරලා සනාත කරන්නත් අපිට හැකියාව තියෙන්න ඕනේ. යම්කිසි කෙනෙක් වරදක් දේශනා කරනවා නම් අද කාලේ හැබැයි වරදක් දේශනා කරන අයට වඩා බැනුම් අහන්න පින්නත් නේ හරියට දේශනා කරන අය. ඒකත් ස්වභාවයක් ලෝකේ. දැන් බලන්න කවුරු හරි වරදක් කළාම කවුරුත් කතා කරන්නේ ඔය මිනිස්සයාට මොනවත් කියන්න යන්න හොඳ නැහැ. ඕක කොතනින් කෙලවර වෙයිද දන්නේ කියලා. හොඳ කරන මිනිස්සයාට හොඳ කරන මනුස්සයර තමයි හැම කෙනාම පින්වත්නි එක පිට එක පිට එක පිට මොකද එයා ඉවසනවනේ එයා කරුණාවන්තයිනේ ඒ නිසා පින්වත්නි අපි තුල බලවත් වරදක් තියෙනවා තව කෙනෙකුගේ වරදක් තියෙනවා නම් ධර්ම කාරණා වශයෙන් හරි බැහැර කරන්න අපි කරුණු කියන්න ඕන පුද්ගලයා බැහැර කරන්න නෙමෙයි ඒ වැරදි මතවාදයේ බැහැර කරන්න විතරයි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා වරදේ ප්‍රමාණයට චෝදනා කරන්න කියලා වර්ධි ප්‍රමාණයට කියලා කියන්නේ පුද්ගලයා එක්ක ගැටුමක් නෙමෙයි. අපිට මේ අවුල තියෙන්නේ මොකක් එක්කද? ඔහුගේ මතය එක්ක විතරයි. ඒ මතවලත් සමහර විටකදී එකම එක කොටසක් වෙන්න පුළුවන් අපිට බැහැර කරන්න තියෙන. අනිත් ටික හොඳ වෙන්න, හරි වෙන්න පුළුවන්. මේක හරියට පින්නවත් හාල් ගරනවා වගේ දෙයක්. හාල් ගරනකොට ගල් කැට හතරක් පහක් තිබුණා කියලා හාල් ටික ඔක්කොම වීසි කරන්නේ නැහැ. අපි මොකද කරන්නේ? ඒ හාල් ටික ගරලා ගල් ටික ඉවත් කරලා බත් ටික කනවා. හාල් ටික වෙලා කනවා. අන්න ඒ වගේ පින්නතුනේ යම් කිසි කෙනෙකුගේ වරදක් පෙන්නනවා නම් මෙන්න මේක වැරදි මෙන්න මේ කාරණේ නිසා කියලා කරුණු සහිතව කියන්න ඕනේ. බොහෝ දෙනෙක් වැරදි කියලා කිව්වට කරුණු කියන්න දක්ෂ නැහැ. කියන සමහර වෙලාවකදී ඒ හාමුදුරුවන්ගේ බණ හරි නැහැ. ඒ හාමුදුරුවන්ගේ බණ වැඩක් නැහැ කියලා කියන්න පුළුවන්. වැඩක් නැත්තම් හොඳ නැත්තම් හොඳ නැති වෙන්නේ මේ මේ කරුණු නිසා කියලා කරුණු දක්වන්න ඕනේ. ඒක තමයි තථාගතයන් වහන්සේගේ ක්‍රමය නේද? යම්කිසි කෙනෙක් තුල වරදක් තියෙනවා නම් මොකද්ද වරද? කුමක් නිසාද ඒක වැරදි වෙන්නේ? දැන් හුඟක් වෙලාවකදී ගිහි ගෙවල් වල දරුවන්ට බනිනකොට දොස් නගනකොට දරුවන්ට කියනවද මේ පුතේ මේ කරපු එක වැරදි මේක කළාම මෙන්න මෙහෙම නරක ප්‍රතිඵල තියෙනවා කියලා කරුණු කියනවද එහෙම කරුණු කියන්නේ ඒ නිසා මොකද වෙන්නේ? දරුවා තුළ අවබෝධය නෙමෙයි ඇති වෙන්නේ ද්වේෂය. ඒ නිසා කරුණු සහිතව අනේකාගේ වැරදි මතවාද පින්නතුනේ අඳුනගෙන ඒවා බැහැර කරන්න පුළුවන් ශක්තිය ඇති කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ කාරණා ටික පින්නතුනේ සම්පූර්ණ වෙනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ටික යම් ශ්‍රාවක පිරිසක්, ඒ කියන්නේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන මේ සිව්වන පිරිස මේ කියන කරුණු යම්දාකදී සපුරනවනම් පාපී මාරය එදාට තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියනවා. ඒ කියන්නේ බුද්ධානුශාසනාව බුද්ධ ශාසනය ඉදිරියට පවත්වාගෙන යන්නට ඒ ශ්‍රාවකයෝ දැන් ශක්තිමත්. ඒ ශ්‍රාවකයන්ට දැන් හැකියාව තියෙනවා. ඒ ශ්‍රාවකයන්ට දැන් ඒ සඳහා සුදුසුකම් තියෙනවා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා ශාසනයේ රැකවරණේ නැති වෙන්නේ ධර්මයේ රැකවරණේ නැති වෙන්නේ ධර්මයේ සුරක්ෂිතව පවත්වන ශ්‍රාවක පිරිසක් පහළ වෙලා ඉන්නවා කියන එක නේද මේ දේශනා කරන්නේ. දැන් මේ කාර්යභාරය ඉෂ්ට කරන්න අපි කොච්චර දුරකට සමත්ද? පින්වත්නි මාරයා භාග්‍යවතුන් වහන්සේගෙන් පිරිනිවන් පාන්න කියලා ඉල්ලනකොට භාග්‍යවතුන් වහන්සේ අපින් බලාපොරොත්තු වෙච්ච දේ තමයි මේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාරයත් හැරිය මතක තියාගන්න මේ ධර්මාසනයේ ඉන්න මම ගැන විශ්වාසය තියලා. මේ බණ අහන්න වාඩි වෙච්ච ඔබ ගැන විශ්වාසයක් තියලා. මේක හරි බරපතල කාරණයක් වෙන තුනේ. ඒ විශ්වාසය අපි රකින්න එක තමයි කරන්න තියෙන්නේ. ඒක තමයි මේ ශාසනය පවත්වනවා කියන්නේ. ඒ වෙනුවෙන් කැපකිරීම කරන්න වෙයි. මහන්සි වෙන්න වෙයි. වහ වහා ධර්මයේ පුරුදු කරන්න ආරම්භ කරන්න වෙයි. හැබැයි ඒක වහ වහා ආරම්භ කළ යුතුමයි. අන් කවරකටවත් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔබත් මමත් ගැන විශ්වාසයක් තියලා තියෙනවා. සියලු දෙනාටම මේ දේශනා මාලාව සැබවින්ම ධම්මානුපස්සනා කියන පරිද්දෙන් ධර්මය දැකීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් දේශනාව නිමා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙසේ රැස් කරගත් අප්‍රමාණ කුසල ධර්මයෝ විශේෂයෙන් අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයටත් පින්වත් ඔබ නාමයෙන් නිදන ප්‍රාප්ත සියලු මව් දෙමව්පියාදීන්ටත් අපි අනුමෝදන් කරමු ඒ සියල්ලෝ පින් අනුමෝදන් වීමෙන් සැපවත් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. සමස්ත විද දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ උදාර පින් ලැබේවා නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා සාදු සාදු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං